මේ දේශනේ නම දැන් මතක තියාගන්න කච්චාණ ගොත්ත මොකද්ද දේශනේ නම කච්චාණ ගොත්ත කච්චාණ කියන ස්වාමින් වහන්සේගේ නම කච්චාණ ගොත්ත කච්චාණ කියන ස්වාමින් වහන්සේගේ නම මොකද්ද නම ස්වාමින් වහන්සේගේ කච්චාණ ඉතින් කච්චාණ කියන ගෝත්‍රයට අයිති කියන නමකේ කච්චාන ගොත්ත කච්චාන ගොත්ත ස්වාමීන් වහන්සේට මේ දේශනය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ සවැත් නුවර ජේතවනාරාමේදී කොහේදීද රාමේදී මේ ස්වාමීන් වහන්සේගේ නම මොකද්ද? කච්චාන ගොත්ත මතකයිනේ. ඒ ස්වාමීන් වහන්සේ අහනවා හොඳ කාරණයක්. හොඳ ප්‍රශ්නයක්. මෙන්න බලන්න මේ ප්‍රශ්නවල හැටි. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කච්චානගත හාමුදුරුව ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා. කිත්තාවතානුකෝ භන්ති සම්මාදිට්ඨි හෝති. ස්වාමීනි කොපමණ කරුණකින්ද සම්මාදිට්ඨිය වෙන්නේ මොකක්ද අහන්නේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා ස්වාමීනි කොපමණ කාරණයකින්ද සම්මාදිට්ඨිය ඇති වෙන්නේ දැන් මේ ප්‍රශ්නේ අපට වැදගත්ද නැද්ද වැදගත් ඒ මොකද ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කරන්න අපිත් කැමතියි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න පුළුවන් වෙන්නේ සම්මා දිට්ඨිය ඇති කරගත්තාමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි එක තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නැත්තම් සම්මා සංකප්පෙත් නෑ. සම්මා වාචාත් නෑ. සම්මා කම්මන්තත් නෑ. සම්මා ආජීවත් නෑ. සම්මා වායාමත් නෑ. සම්මා සති නෑ. සම්මා සමාධියත් නෑ. සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් සම්මා සංකල්ප ඇති කරගන්න පුළුවන්. සම්මා වාචා ඇති කරගන්නත් පුළුවන්. සම්මා කම්මන්ත ඇති කරගන්නත් පුළුවන්. සම්මා ආජීව ඇති කරගන්නත් පුළුවන්. සම්මා වායාම ඇති කරගන්නත් පුළුවන් සම්මා සති ඇති කරගන්නත් පුළුවන් සම්මා සමාධිය ඇති කරගන්නත් පුළුවන් ඒ කොහොම පුළුවන් වෙන්නේ කුමක් ඇති කරගත්තාමද සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද හරි දැක්ම හරි දැක්ම කියන්නේ එපා ඒක වැරදියි චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය පොත්වල තියෙන එකපාරටම සම්මාදිට්ඨිය කියවම මොකද්ද? හරි දැක්ම කියලා. ඉතින් අපි කටපාඩම් කරගන්නවා ඒක. සම්මාදිට්ඨිය හරි දැක්ම. හරි දැක්ම කීකේ ඉන්නවා. කවදාවත් දකින්න ඒක. එහෙම දකින්න බෑ. ඒක තේරුම් ගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය. සම්මාදිට්ඨිය කියන්නේ. චතුරාරි සත්‍ය පිළිබඳ අවබෝධ ඥාණය ඇති කරගත්තොත් අන්න අපිට අවස්ථාව තියෙනවා ආර්ය ස්ථානික මාර්ගයේ ගමන් කරන්නට. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥාණය ඇති කරගත්තොත් අන්න අපි මාර්ගයට පැමිණෙනවා. ඒගොල්ලන්ට තමයි සෝතාපන්න කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය ඇති කරගත්තු පිරිසට. එහෙම නැත්තම් කරන්න බෑ. අනිත් ඕන දෙයක් පුළුවන් නොදෙනී යන්න. නිවන් මඟ යන්න බෑ එහෙම. ටික අවබෝධයකින් නුවණ පාවිච්චි කරගෙන අන්ධ විශ්වාසයෙන් යන්න බෑ. නුවණ පාවිච්චි කරගෙනම යන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ සම්මා දිට්ඨිය ගැන කියද්දී. එතකොට සම්මා දිට්ඨිය ඇති වෙන්නේ කරුණු කීයක් නිසාද? උදේ කිව්වා. කරුණු දෙකක් නිසා. මොනවද ඒ කරුණු දෙක? ඔව් සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසුව මානසිකාරයයි. සද්ධර්ම ශ්‍රවණය කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයම විය යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේම විය යුතුයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ සද්ධර්මය අහලා ඔව් හිතේ පිහිටුවාගෙන ඒක තේරුම් ගන්න නුවණ මෙහෙවනවා. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. ඒක පිහිටුවා ගන්න නුවණ මෙහෙව ගන්න බැරි නම් යෝනිසෝ මනසිකාරය නැහැ. යෝනිසෝ මනසිකාරය නැත්තම් සම්මා දිට්ඨිය ඇති වෙයිද? ඇති වෙන්නේ නැහැ. කෙනෙකුට යෝනිස මනසිකාරය තියෙනවා. සී සද්ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. එතකොට ඒත් සම්මා දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. එහෙනම් සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමයි යෝනිසෝ මනසිකාරයයි කියන දෙකම ඕනේ. ඒව නැත්තම් කරන්න බෑ. පසුකී දවස්වල එක අම්මා කෙනෙක් ආවා මෙහි. ඇවිදින් මට කිව්වා දැන් යා දෙවනි ඵලයට සමවදිනවා. ඒ කියන්නේ සකදාගාමි වෙලා. තුන්වෙනි ඵලයට සමවදිනට යහගන්න ආවේ. ඉතින් මං කිව්වා කතා කරගෙන ගිහිල්ලා ඔය අම්මට සමාධියක් නම් චුට්ටක් ඇති. මාර්ගඵල නම් නැහැ කිව්වා. කේන්ති ගියා කියන්නේ එහෙම වෙයිද නෑ නේද දැන් ඉතින් මේ බොහොම ලේලින් දැන් මටත් උගන්වන්නයි ලෑස්ති ඊට පස්සේ ඒ අම්මා ඉතින් කියාගෙන යනවා සැරට ඉතින් මට සැරට කියන්න වුණා ඊට පස්සේ මොකද වුනේ දැන් එයාම කියන්න ගත්තා කවුරු මොනවා කිව්වත් බුද්ධ ආදී අටතැනි සැකේ මට නැtei කිව්වා. කො හරි ඉතින් එහෙනම් සැක නැති තරමටම අවබෝධ වෙලා නෙවෙයි කියන්නේ. දැන් ඒ කිව්වේ මොකද්ද? කවර මොනවාක්වත් මම සෝවාන් කියලානේ. මං කිව්වා ආ දැන් ඉතින් ඔය කියන්නේ හොඳම අවබෝධයකින්නේ සැක නැහැ නේද? ඔක්කොම අවබෝධ. ආ දැන් කියන්න මට යට. කියලා මං කෝ දැන් කියන්නේ එක මොකද්ද? දැන් මොන්න මොකක්ද එකක් කිව්වා. අනහා දෙක ඒකත් දැන් ඉතින් දැන් ඉතින් දෙකත් එහෙම මෙහෙන් කිව්වා. තුන දැන් හතර කියනකොට ඔන්න ඇඹරෙනවා. දෙකෝ දැන් සැකේ නැත්තම් ඒ කියන්නේ කවවද වෙලානේ? කො අවබෝධ වෙලා නැකෝ කියන්නේ? දැන් මට කියනවා ඒව මතක නෑ. මං කෝ ඒකනේ ඔය අම්මලා නොදන්න අයත් එක්ක ගිහිල්ලා ඕවා කියන්නේ. නොදන්න ඇත් එක්ක කතා කරන්න පුළුවන් ඕන එකක්. දන්න කෙනෙක් එක්ක කතා කරන්න අමාරුයි නේ. මං කෝ ඒ නිසා ඔය සෙල්ලම් බෑ කිව්වා මෙහෙ. කියලා මං කෝ ඔය අම්මට එහෙම එකක් නෑ. මං කෝ එහෙනම් ඒකත් ඕනේ. හරි. දැන් ඔයම දෙවෙනි පළේනේ ඉන්නේ. මං පළවෙනි එක අහන්නම්. මං කෝ සෝතාපට්ටි දැන් දෙවෙනි පළ සමාපatti. මං කෝ සෝතාපට්ටි ඵලයට සමාපත්තියක් නෑ. ඒක හිතාගත්තොත් ඒක අසත්‍යයක්. මේ ඒ සෝතාපට්ටි ඵලයේ අංග හතරක් තියෙනවා. ඒකට කියන්නේ සෝතාපට්ටි අංග කියලා. ඒව මොනවද? එයම කියන්නේ ඒව දන්නේ නැහැ ඉතින් කීවා. ඔහොම කරන්න බෑ කිව්වා. ඊට පස්සේ මම කොහෙනම් වන් ඉන්නේ මං අම්මට කිව්වා අම්මා ඔය වගේ කරන්න බෑ. මේ ඕගොල්ලන්ගේ කට කට සැර තිබ්බා කියලා මාර්ගඵල පෙන්නලා ගෙවල් නම් පාලනය කරයි. අපිව පාලනය කරන්න බෑ කිව්වා. මං කිව්වා ඒ නිසා ඔය අම්මා දැනගන්න සම්මාදිට්ඨිය තියෙන කරුණු දෙකක් නිසා. මං කිව්වා ඒ තමයි සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි. සම්මාදිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය. එතකොට යාම කියනක තන් අතනට ගියා අතනතර දුනා අසවතනට ගියා එතනතර දුනා මෙතෙන්ට මම මෙතෙන්ට ඇවිල්ලා දැන් මාව අල්ල ගන්න එපා කිව්වා. මොක මෙත් මාව අල්ලගන්න එපා. මම ධර්මයේ කියන්නේ මම මවල නෙවෙයි, කට කය කතන්දර කියනවා නෙවෙයි මේ. ඒ නිසා මේ ධර්මයේ සඳහන් තැන් මං කියන්නම්. ඒවා ලියාගෙන ගිහිල්ලා බලන්න නෑ ඕනේ නෑ. මං කල්පනා කළා නෑ ඕනේ නෑ කියන එකට ධර්මයේ හැසිරෙන කෙනෙකුගේ ලක්ෂණ දේවා. ධර්මයේ තේරුම් ගන්න කැමති කෙනෙකුගේ ලක්ෂණද? නෑ. ධර්මයේ තේරුම් ගන්න කැමති කෙනෙක් නම් අනේ මම මේ අහන්නේ මොනතරම් ජීවිතය ගැන කියවන එකක්ද? ජීවිතය ගැන මොනතරම් අවබෝධයක් ඇති කරන්න පුළුවන්ද මේ ධර්මයේද? අනේ ඒක ලැබෙනවා නේ ස්වාමීන් වහන්සේ කියන්නේ නම් ටික මම ගිහිල්ලා ඒක කියවන්න. අනේ ඒකනේ කරන්නේ. ගියා යන්නේ. අන්න දැක්කද රැවටුනාම වෙන දේවල්. මේ නිවන් මඟ එහෙම යන්න පුළුවන් එකක් නෙවෙයි. මේක බොහොම බුද්ධිමත් වැඩපිළිවෙලක්. බොහොම බුද්ධිමත් වැඩපිළිවෙලක්. ඒ නිසා මේක බොහොම නුවණ පාවිච්චි කරලා විමසලා බුද්ධිමත් වෙන එක අන්ධ භක්තියක් මේකේ නෑ. මේකේ තියෙන ශ්‍රද්ධාවක්. ඒක අවබෝධයෙන් යුක්තව ඇති වෙන්න ඕනේ ශ්‍රද්ධාවක්. අවබෝධයෙන් යුක්ත ඇතුණාට පස්සේ ශ්‍රද්ධාවක් එයාගේ ජීවිතෙත් එක්ක ඒක එකතු වෙච්ච එකක්. ඒක ලේ කැපුවාම ලේ වෙනවනේ ලේ රතු පාටයි වගේ සද්ධාත් ඒ වගේම එකක්. එක වෙන් කරන්න බෑ. ඉතින් අන්නේ සද්ධාව ඇති වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානයක් ඇති කරගත්තාම ඒ අවබෝධ ඥානය ඇති වෙන්නේ මොකෙන්ද? සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි නිසා. ඉතින් එහෙනම් දැන් මතක තියාගන්න මේ ධර්ම මාර්ගයේ ලේසිද අමාරුද? අමාරු දෙනම් මහන්සි වෙන්න ඕනද නැද්ද? මහන්සි වෙන්න ඕන. මේක ඉබේ වෙන්නේ කැප කරන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ දැන් මේ පින්වතුන් මම දන්නවා දුර ඉඳලා පාන්දර නැගිටලා මේ මහන්සියෙන් ඉන්නේ නේ ඉතින් ඇවිල්ලා මේ ධර්ම කාරණා ඔක්කොම හිතට ගන්න ඕනේ. පිළිටුව ගන්න ඕනේ. නැත්තම් අපිට අපි දන්නවා අපි හම්බ කරපු දේවල් අපිට දාලා යන්න වෙනවා දවසක. අපේ ඉඩකඩම් අපිට දාලා යන්න වෙනවා දවසක. අපේ ඥාති මිත්‍රාදීන් එක්කන් යනවා දාලා යන්න වෙනවා. නේද? ඒතර ඥාති මිත්‍රාදී ඔක්කොම අපිට දාලා යන්න වෙනවා. ධර්මයේ දාලා යන්න වෙන්නේ නැහැ. හිතේ හරියට පිහිටුවා ගත්තොත් එහෙනම් අපිත් එක්කම යන දේ මොකද්ද ධර්මයයි ධර්මයේ තිබුණ නැත්නම් අපිත් එක්ක යන්නේ යයි මොකක්ද යන්නේ එතකොට අධර්මයේ තමයි යන්නේ අන්නේ නිසා අපිත් එක්කම යන දේ හැටියට අපි තියාගන්න ඕනේ ධර්මයේ හැම තිස්සෙම වටිනමදී අග්‍රමදී ශ්‍රේෂ්ඨමදී ඉතින් ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් අර ප්‍රශ්නේ අහපු ස්වාමීන් වහන්සේගේ නම මොකද්ද? කච්චාන ගොත්ත. මොකක්ද අහපු ප්‍රශ්නේ? සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියනවා ස්වාමීනි කවර කරුණකින්ද සම්මාදිට්ඨිය ඇතිවන්නේ? ඔන්න බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට පිළිතුරු දුන්නා. උන්වහන්සේ වදාලා දයන්නිසිතං කෝයං ලෝකෝයේ කච්චාන ලෝකෝයේ බුයේන අත්තිතං චේව නක්තිතං ච කව කච්චාන මේ ලෝකයා බොහෝ සෙයින් සිටින්නේ මත දෙකකට බෙදිලා මත කීයකට අත්තිතංච නත්තිතංච ඇත කියලා එක මතයයි නැත කියලා එක මතයයි මත කීයද දෙකයි සමස්ත ලෝකෙම ওই මත දෙකේ තමයි ඉන්නේ සත්‍ය දකින්නකන්. සත්‍ය අවබෝධ කරපු දවසට මේ මත දෙක නැතු වෙනවා. මොකද්ද මත දෙක? ඇත නැත. මේ මත දෙක ආශ්‍රය කරගෙන තමයි ලෝකයාම ඉන්නේ. ඇත කියන මතෙත් එක්ක යන්නේ සාස්වත දෘෂ්ටිය. මොකක්ද යන්නේ? සාස්වත දෘෂ්ටිය. මොකක්ද මේ දෘෂ්ටිය නම? සාසත දෘෂ්ටිය කියලා කියන්නේ මරණින් මත්තේ සදාකාලික වෙනවා කියන මතේ. මොකක්ද මතය? මරණින් මත්තේ සදාකාලික වෙනවා. එක්ක එක්ක යා සදා නිරේට පලච්ච කාලෙක සදාකාලිකවම නිරේ. ස්වර්ගයට පලච්ච කාලෙක සදාකාරිකව ස්වර්ගයේ සදාකාලික වෙනවා. ඒක තියෙන මොන මතයත් එක්කද? ඇත. ඇත කියන අන්තෙත් එක්කයි. දැන් මේ ඇත කියන අන්තෙත් එක්ක තියෙන මේ මතෙන් තමයි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇර අනිත් ආගම් ඔක්කොම තියෙන්නේ. Hindu ආගමේ උගන්වන්නෙත් එහෙමයි. ඒකත් එක්ක යන්නේ ආත්ම දෘෂ්ටිය දෙවියන් විසින් ආත්මයක් මවලා තිනවා. ඒ ආත්මය මරණින් මත්තේ සදාකාලික වෙනවා කියලා. මොන දෘෂ්ටියද ඒකට කියන්නේ? ආත්ම දෘෂ්ටිය. ඒක තමයි දැන් ඔය Hindu ආගමේ උගන්වන්නේ. Hindu ආගම අදහන්නේ කවුද? ඉන්දියන් අය නේද? ඉන්දියාවේ අදහනවා දැන් සායි බබාගේ ආගමත් ඒක. ඒකේ වන්නන්නේ මොකද? ඇත කියන අන්තේ. ඒක සඳහන් වෙනවා ගොඩක් පොත් තියෙනවා ඉන්දියාවේ ප්‍රසිද්ධ පොතක් තමයි භගවත් ගීතා. අහලා තියෙනවද? ඒකේ උගන්වන්නේ මොකද්ද? යුද්ධයක් ගැන. ඔන්න කුරු කියන රටේ යුද්ධයක් ඇති වෙනවා. අර්ජුන කියලා සටන් කරන කෙනෙක් මොකද කරන්නේ? යුද්ධයට ගිහිල්ලා බලනකොට ඔක්කොම ඉන්නේ නෑදෑයෝ ටික. ඊළඟට ඉන්නවා ඥාති ගුරුවරු මව්පියෝ ඔක්කොම යුද්ධය අනිත් පැත්තේ. මේ පැත්තේ තමයි මෙයා ඉන්නේ. මෙයාට උදව් කරන්න ඉන්න ඇවිල්ලා දෙවි කෙනෙක්. එයාගේ නම මොකක්ද? එයාගේ නම ක්‍රිෂ්ණ. ක්‍රිෂ්ණ කියන එකේ තේරුම මොකද? කෘෂ්ණ කෘෂ්ණ කියලා කියන්නේ උච්චාරණය කරන කෘෂ්ණ කියලා. කෘෂ්ණ කියන එකේ තේරුම මොකද? කලුව කියන එක. කයන ලුවන්න මායන් අලුව නෙමෙයි. එතකොට මේ කෘෂ්ණ දිවියෝ මේ අර්ජුනට කියනවා මමයි මේ ලෝකෙ මැව්වේ. හැම එක්කෙනෙකුගේම ආත්මයක් තියෙනවා ජීවිතය ASCII. මරන්න පුළුවන් ආයුධයේ ආයුධෙන් ගහපු ගමන් පඨවි ආපෝ තේජෝ වායෝ හරහ පඨවි ආපෝ තේජෝ වායෝ යනවා. ආත්මෙට මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා මරාපන් කියලා. ඒක තමයි සායිබබා දාන පොත. ඉතින් ඒකේ තියෙනවා එක එක පස්සේ කාලේ ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ගත්තු එක එක කැලෙත් තියෙනවා. තපස්කම් කරන ඒවා ඉතින් ඒවත් තියෙනවා. එක එක මත. ඒක තමයි LTT කාරෙන්ටත් උගන්වලා තියෙන්නේ. මරාපන් ආත්මෙට මුකුත් කරන්න බෑ කියලා. ඉතින් බය නැතුව මරනවා. දැක්කද ආගම් විසින් කරන දේවල්. හැමතැනම එහෙමයි කරලා තියෙන්නේ. මුස්ලිම් ආගමෙත් මිනිස්සුන් මරන්න පෙළඹි ඕවා කියලා. මා මරාපම් මොකුත් කරන්න බෑ කියලා. ක්‍රිස්තියානි ආගමේ කුරුසු යුද්ධය ඇතුණෙත් ඕක කියලා. දැන් බලන්න ඇත කියන අන්තෙත් එක්ක හිංසාවත් ගලපන්න පුළුවන් ආකාරය. ප්‍රචණ්ඩත්වයේ ආගමික ගැළපීලා යන්නේ මොන අන්තෙත් එක්කද එතකොට? ඇත කියන අන්තයත් එක්ක. ඒවට අයිති ක්‍රිස්තියානි ආගම මුස්ලිම් ආගම, Hindu ආගම, ජෛන ආගම කියන්නේ ඇත කියන අන්තය. ඒක කියන වෙනින් ක්‍රමයකට. ඒක කියනවා ආත්මය තුල පොතු වගේ ඇවිල්ලා තියෙනවා කර්ම. ගහක පොතු වගේ කර්මේ තියෙනවා. කර්මි ගලවලා දාන්න ඕනි කොහොමද? කර්මි ගලවන්න නම් කිව්වා සම්පූර්ණයෙන් ගලවලා දාන්න කර්ම නම් මොකද ඉස්සෙල්ලා කරන්න ඕනේ? ඇඳුම් ගලවලා දාන්න. එහෙමනේ උගන්වන්නේ. ඔව් ඊට පස්සේ බබා වගේ ඉන්න මෙයා කෑම නොකා තපස් කර කර නාන්න නැතුව මූණ හොදන්න නැතුව මට හම්බුණා ඉන්දියාවේදී එක්කෙනෙක් අවුරුදු 12ක් වෙනවා එයා බබෙක් වෙලා මූණ හොදලා නැහැ දත් මැදලා නැහැ අවුරුදු 12ක් ඒ මොකද මේ තපස් කරන්න හැටි ඒ මොකද මේ ආත්මය ඇල්ලලා තියෙන පතුරු පතුරු ගලවන ආත්මේ. මේ ඇත කියන අන්තයත් එක්ක යන දේවල්. එතකොට ඒවට තමයි ඒවා හිටි. ඊළඟට තියෙන නැත කියලා අන්තයක්. ඊළඟ අන්තය මොකද්ද? නැත. නැත කියන්නේ හිම එකක් නෑ. තියෙන ආත්මේ මැරෙනකන් විතරයි තියෙන්නේ. ඒකේ අංජිමේ තියෙන පවර් එක වගේ. අංජිම තියෙන අංජිම ස්ටාර්ට් කරාම තියෙන බලේ අංජිම කැඩිච්ච ගමන් බලේ ඉවරයි. ඒ වගේ තමයි මේ විඥානේ හැදෙන්නේ මේ මේ ශරීරය හැදෙන එකටයි ශරීරය නැති වෙනකොට ඕක නැති වෙලා යනවා. ඒක තමයි නැත කියන අන්තය. නැත කියන අන්තෙන් බිහි වෙච්ච දෘෂ්ටි තමයි ඔය කොමියුනිස්ට් වාදී. අහලා තියෙනවනේ කොමියුනිස්ට් වාදී, මාක්ස් වාදී කියලා කියන්නේ ඒව නැත කියන අන්තෙන් හැදිච්චා. ඊළඟට මේ ලෝකේ තියෙන සියලුම දේශපාලන පක්ෂ ටික. ඒකේ කියන්නේ මොකද්ද? ඉන්නකම් ඕ හැඳි ගෑය වුණත් කමන්නේ අන්නු. රට රාජ්‍ය නැත්තර නැති වුණත් කමන්නේ මොකද කරන්න ඕනේ? කාලා බීලා ඇඳලා හිටපල්ලා. ඕක තමයි ඊවැයෙන් උගන්වන්නේ. ඒකේ මොකද්ද? ඒකේ තියෙන අන්තිම මොකද්ද? නැත. දැක්කද එතකොට නැත ඇත්ත නැත්ත කියන අන්ත දෙකට ලෝකෙම බෙදිලා. ඇත නැත කියන අන්ත දෙකෙන් නිදහස් වෙන්නේ ඒවැ සත්‍ය తත්වය අවබෝධ කළොත් විතරයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර බුද්ධිමත් මේ ලෝකයාව සමීක්ෂණයට ලක් කළාද? ප්‍රඥාවේ බලෙන් බුද්ධි මහිමෙන් උන්වහන්සේ කියනවා මේ ලෝකයා බොහෝ සෙයින් ඇත නැත කියන අන්ත දෙකේ ඉන්නේ කියනවා. එතකොට නැත කියන අන්තින් නැත කියන අන්තය තුලත් ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන්න. ඒක කියනවනේ දැන් මේගොල්ල මේ ජීවිතයේදීම සියලුම සැප ලබා ගන්න ඕන තරම් මැරුවට කමන්නේ ආවිල් සම්නන්ත අරගල කළාට කමන්නේ මිනිස්සු ඝාතන කළාට කමන්නේ පිම්පව් කතාවල් තියනවාද පිම්පව් කතාවල් නැහැ ඒව නැහැ පිම්පව් කතාවල් නැහැ එතකොට බලන්න පිම්පව් කතාවල් තියෙන්නේ හේතුඵල ධර්ම විමසන ධර්මවල විතරයි පින්පව් විස්තර වෙන්නේ. දැන් ඔන්න ඉතින් ඇත නැත කියන අන්ත දෙකට යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ලෝක සමුදයං චකෝ කච්චාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්තිතා සානහෝති. ලෝකයා ලෝකය ඒ කියන්නේ ජීවිතය හට ගන්න ආකාරය යම් කිසි කෙනෙක් අවබෝධයෙන්ම දැනගත්තනම් මරණින් මත්තේ නැති වී යනවා කියලා ඇති කරගන්න දෘෂ්ටිය මොකක්ද ඒ දෘෂ්ටියේ නම? උයන්නෙන් පටන් ගන්න. උච්ඡේද දෘෂ්ටිය නැතු යනවා. ලෝකේ හට ගන්න ආකාරය අවබෝධ කරා නම් උච්ඡේද දෘෂ්ටි නැතු යනවා. ලෝකේ හට ගන්න ආකාරය විස්තර කරන්නේ මොකේද? පටිච්ච සමුප්පාදයේ තුල ඒකේ විස්තර කරනවා මේ දැන් ඔන්න අපිට ඇති වෙලා තියෙනවා ජරා මරණ. දැන් අපිට ජරා මරණ තියෙනවනේ. තියෙනවා. අපි ජරාවටපත් වෙනවා ඒක වළක්වන්න බෑ. අපි මරණයටපත් වෙන එක වළක්වන්න පුළුවන්ද? බෑ. ඇයි මේක හටගත්තේ? ඔන්න පටිච්ච සමුප්පාදය උගන්වනවා ඉපදීම නිසා ජාතිපච්චය ජරා මරණං ඉපදීම නිසා එහෙනම් අපි මෙහි ඉපදුනත් ජරා මරණ වලට අහු වෙනවා දැන් අපිට තියෙන මොන උපතක්ද ජලා බුජව මව කුසක ඉපදිලා තමයි අපි ආවේ ජරා මරණ තියෙනවා විතර වලින් ඉපදිච්චේට නැද්ද ඒක ඒගොල්ලන්ටත් තියෙනවා තෙත් පරිසරයේ ඉපදින එක නැද්ද ඒගොල්ලන්ටත් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත තවත් උපතක් තියෙනවා මොකක්ද ඒක? ඕපපාතික. ඕපපාතික උපදින්නේ කොහේද? දිව්‍ය ලෝකේ. ඈ? බ්‍රහ්ම ලෝකේ. ඊළඟට ඔව්. නිරේ. പ്രേත ලෝකේ. බුදුරජාණන් වහන්සේ පෙන්ලා තිබෙනවා මනුස්ස ලෝකෙත් කලාතුරකින් වෙනවා කියලා ඒක දැක්කේ බුදුරජාණන් වහන්සේ විතරයි. අනිත් පිරිදිමත් අය දකින්න ඇති. උන්වහන්සේ තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. උපපාතික උපදිනවා කියන්නේ මොකද්ද? ඔහොමේ ටීවී එකේ පින්තූර වැටෙනවා වගේ උපදිනවා. මොන බලෙන්ද උපදින්නේ? මවලද? ආ? කුමපච්චයද? ಜಾති. භවපච්චයා ಜಾති. එතකොට කොහොමාරි අණ්ඩජව උපන්න ජලාබුජව උපන්න සංසීතජව උපන්න තෝපාතික උපන්නත් ඉපදුනා නම් මොනවද තියෙන්නේ ජරා මරණ ඉතින් මේ ඉපදීම බුදුරජාණන් වහන්සේ බලන්න කොච්චර පැති බලලද කියලා ඕක නැතුව තමයි ඔය ඇත නැත කියන අන්ත වලට යන්නේ මේ ඉපදින්නේ කොහමද භවපච්චයා ජාති බව කීයක් තියෙනවද? පහ තුනයි. මොනවද? කාම භව, රූප භව, අරූප භව. කාම භවය කියන්නේ මොකද්ද? කාම ලෝකයේ ඉපදීම පිණිස කර්ම සකස් වීම. රූප භව කියන්නේ මොකද්ද? රූප ලෝකයේ ඉපදීම පිණිස කර්ම සකස් වීම අරූප භව කියන්නේ අරූප ලෝකයේ ඉපදීම පිණිස කර්ම සකස් වීම කවුද හොයාගත්තේ සුද්ධද බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ මේ විදිහ එකක් තියෙනවා කියලා අපට දැන් අපේ ජීවිතවල භව කීයක් තියෙනවද දැන් ඔය අපි ඉන්නනේ අපි අපිට තියෙන කාම භවෙ විතරද? ඈ අපිට තියෙන කාම භවෙ විතරයි. ඒතර අපිට නැති කරලා තියෙන කාම තණ්හාව විතරද? ආ භව තණ්හාව ඊට පස්සේ ආ එහෙනම් ඉතින් දැන් තියෙන්න ඉපෑ. එහෙනම් අපිට තුනම තියෙනවා. එහෙනම් අපිට වෙලා තියෙන මොකද්ද? හොයාගන්න බැරිම විතරයි. අන්න. එතකොට අපිට තියෙනවා කාම භවයක් තියෙනවා. ඒ කියන්නේ කාම ලෝකයේ උපදින්න කර්ම සකස් වෙනදී මුල් වෙච්ච වෙලාවට කාම භවය හැදෙනවා. රූප ලෝකයේ උපදින්න කර්ම සකස් වීම මුල් වෙච්ච වෙලාවට රූප භවය හැදෙනවා. අරූප ලෝකයේ හටගන්න කර්ම සකස් වීම මුල් වෙච්ච වෙලාවට ආරූප ලෝකෙ හැදෙනවා. කාම ලෝකයේ උපදින්න කර්ම සකස්සු නැත්තම් කාම භවයක් තියනවද? නෑ. රූප ලෝකයේ උපදින්න කර්ම සකස්සුනේ නැත්තම් රූප භවයක් තියනවද? නෑ. අරූප ලෝකයේ උපදින්න කර්ම සකස්සුනේ නැත්තම් අරූප භවයක් තියනවද? නෑ. එන භව තුනේ නිතිබුනේ භව තුනම නැත්තම් ඉපදීමක් තියනවද? ආ එහෙනම් අපිට තේරෙනවා එන මේ හටගන්නේ හේතු නිසා. භවපච්චය ජාති. එහෙනම් අපි ඉපදෙන්නේ භවය නිසා නිසා මිසක් චුතිසිතක් නිසාද? නෑ. චුතිසිතක් උපදින් චුතිසිතක් ආයි උපතක් කරා යන්න නම් මොකද්ද තියෙන්න ඕනේ? භවයක් තියෙන්න ඕනේ. භවපච්චය ජාති. භවේ නැත්තම් උපදීමක් නෑ. ඒතර භවය කියලා මොකද්ද කිව්වේ මම? භවය කිව්වේ මොකද්ද? මතක තියාගන්න භවය කියන්නේ මොකද්ද කියලා. භවය කියන්නේ මොකද්ද කියලා කවුරු හරි අහුවොත් කියන්න විපාක පිනිස කර්ම සකස් වීම. මොකද්ද භවය කියන්නේ? විපාක පිනිස කර්ම සකස් වීම. භව කීයක් තියනවද? භව තුනයි. මොනවද කාම භවයේ කාම භවය කියන්නේ මොකද්ද කාම ලෝකයේ ඔව් විපාක විඳීමට කර්ම සකස් වීම රූප භවය කියන්නේ මොකද්ද රූප ලෝකයේ විපාක විඳීමට කර්ම සකස් වීම අරූප භවය කියන්නේ මොකද්ද අරූප ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වීම. දැන් මතකද? ඒ භවය හැදෙන්නේ කොහොමද? උපාදාන පච්චයා භව උපාදාන කිව්වේ ඔව් බැඳී යාම ග්‍රහණය වීම බැඳී යාම බැඳිලා යෑම නිසා තමයි මේව හැදෙන්නේ කර්ම සකස් වෙන්නේ. කර්මය හැදෙන්නේ කොතනද? චේතනාවේ. එතකොට මේ උපාදාන කීයක් තියනවද? 15 හතරයි. මොනවද? ඈ? කාම උපාදාන, ditthි උපාදාන, සීලබ්බත උපාදාන අත්වාද උපාදාන. උපාදාන කීයද? ඕව මතක තියෙන්න ඕනේ ධර්ම මාර්ගේ දියුණු කරගන්න නම්. උපාදාන කීයද? භව කීයද? තුනයි. උපාදාන කීයද? හතරයි. මොනවද මේ හතර? කාම උපාදාන. දිට්ඨි උපාදාන. සීලබ්බත උපාදාන අත්වාද උපාදාන ඉන්න හතර ඉතින් මේවා මේ හතර අපට තියෙනවද නැද්ද තියෙනවා එහෙනම් අපිට මේවා හතර තියෙනවා නම් ඒ හතර නිසා හැදෙන භවය හැදෙනවද නැද්ද හැදෙනවා කාමෝපාදාන කියන්නේ කාමය කියන්නේ මොනවද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාමයන් ඒ කියන්නේ ප්‍රියමනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාමයට බැඳී ගියා නම් කාම උපාදාන. ditthi upadana කියන්නේ ඔව් නොඑක් නොඑක් මතවාද වලට ආකල්ප ආකල්ප වලට බැඳිලා යෑම ditthi උපාදාන. නොඑක් මතවාද ආකල්ප වලට බැඳිලා යෑම ditthi උපාදාන. අපි නැද්දී බැඳිලා යන ගතිය. තියෙනවන්නේ. පොඩ්ඩක් එහාම වෙනකට දුස් වලට යන්නේ නැද්ද අපි? සීලබ්බත උපාදාන කියන්නේ නොඑක් සීල වෘත වලට බැඳිලා යනවා. දැන් අපිට බැලු බැලමට පේන්නේ ඒවා නෑ වගේ. නමුත් අවස්ථානුකූලව ඒවා ඇති සකස් වෙනකොටම ඇති වෙනවා. දැන් අපි දන්නවා සමහරු ඉන්න මේ මිනිස්සුන් බලන්න මේ මිනිස්සුන් රවට්ටන තාලේ දැන් ඔය ඒ සමහර දේවාලවල ඔන්න දැන් එක නෝන කෙනෙක් ගියා පලි ගන්න. පලි ගහන්න. පලි ගහන්න ගියාට පස්සේ දැන් බලන්න මේ කපු මාත්‍ර මිනිස්සුන්ව රවට්ටන තාලේ කිව්වා මේ කොණ්ඩෙන් දේවාලේ අතු ගන්න කිව්වා කොණ්ඩෙන් මිනිස්සු ඒ හතුරු ටික අතු ගෑවිලා යන්නේ. ඉතින් අර අම්මා දන ගහගෙන කොණ්ඩෙන් අතු ගන්නවා දේවාලේ. එහෙම රවට්ටන්න පුළුවන් ද මනුස්සයන් කියලා හිතෙනවා. ඒ කරන පුදුමිනු පුදුමයි මේ මෝඩකම් දිහා බැලුවාම. ඔව් සමහරව ඉන්න මම දැකලා තියෙනවා හේ අද්දේක උඩට උස්සගෙන ඉන්නවා ජීවිතේ කී කී අහස කවුරු ඉන්නවා කියලා හිතාගෙන. ඉතින් මේ ඕවා ඔක්කොම ඇති වෙන අර සීල ව්‍රත දිට්ටි උපාදාන නිසා ඊරසි නොයික ආකාරයට ඒ උපාදාන ඇති වෙනවා ඒ වෙයින් තමයි ඇති වෙන්නේ ওই සුබ ලකුණු ඇති වෙන්නේත් ওই සීලබ්බත දිට්ටි උපාදාන වලින් සමහරු ගමනක් ගිහින් එනකොට ඔන්න ගමනක් යන්නද එනකොටද යනකොටද ඔව් වතුරු වීදුරුවක් ඉස්සරහට ගියන ගමනක් යන වෙලාවට හිස් කාලයක් හම්බ වුණොත් ගමන හිස් එළියට බහිනකොට චුච්චු ගෑවුත් හෝනික් ගමන ඉවරයි ඈ හාමුදුර නමක් දැක්කොත් අපිත් ඉවරයි ගමනක් යන්න මුළු නෑම මේ මොනවද උපාදාන දිට්ටි මිත්‍යා දෘෂ්ටි උපාදාන. ඉතින් ඒවා ඒවා තියෙනකන් නම් හරියන්නේ නැහැ. භවේ තමයි ඉන්නේ වෙන්නේ. ඒවෙන් හැදෙන භවේ. අර ඊට පස්සේ මුල් කරගෙන වචනෙන් ක්‍රියා කරනවා, හිතෙන් ක්‍රියා කරනවා, කයින් ක්‍රියා කරනවා. රවට්ටනවනේ කිරිතිරිල්ලත් ඒකටම යයිති. ඔන්න නැකතක් තියනවා කියනවා කියලා ගයක් ගයක් අපි කියන අලුත් ගීයකට යන්න ගියාම මොකද කරන්නේ? කෙලියුතු රෝනවන්නේ නෙයි. ඒ මොකද ඒ? කෑම බීම වැඩිපුර ලැබෙයි කියලා හිතලා. ලැබෙනවද? ලැබුණාද? මොන පිස්සුද ලැබෙන්නේ ඔව්. ගෙදර ගෙදරක් විවෘත කරනවා නම් ගිහි ඇතුළට යනකොට මොකද කරන්න ඕනේ යා? ගිහලා බුදුන් වෙන්න නම් හරියි. ගිහලා බුදුරජාණන් වහන්සේට වැඳලා නම් ගිහි ඇතුළට ගිහිල්ලා තිරුවන් සීකරන කවුරුත් එක්ක එකතු වෙලා බිම වාඩි වෙලා හරි වැඩේ විවෘතයි. අන්න විවෘත කිරීම. එක දවසක් ගිහිල්ලා මේ මට මතකයි කොළඹදී කොළඹ හතේ ලොකු සාප්පුවක් බම්බල පිටියේ විවෘත කරන්න ගියා. පිරිත් කියන්නේ තින් අපි දන්නේ මේ නෝනල වෙලාවක් හදාගෙන හොඳ ලස්සනට ටයිල්ස් අල්ලපු බිම තහඩු කෑල්ලක් තියලා මැද්දි මුට්ටි තියලා දැන් කිරි උතුරනවා. බොළඳ කම කියන්නේ කවදනම් මේ මිනිසුන්ට මොලේ පෑදෙයිද? ඉතින් මේවෙන් අපිට පේනවා මේ දෘෂ්ටිවල තමයි මිනිස් බැඳි බැඳි යන්නේ. ওই වගේ අద్భుත දේවල් හරියට තියෙනවා. හැම බෞද්ධ කියලා නෑ. සියලු දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නෑ. ඕවා තියෙන්නේ බෞද්ධ බෞද්ධ ආගම පිරිච්ච කාලවල ඇතිවෙච්ච දේවල්. ඔකට බෞද්ධ කියන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම ආදාහන පිරිස ඔය එක එක ආක්‍රමණ ඇවිල්ලා කල්පෝලාල ඇවිල්ලා ඒවා මේවා වෙලා වෙනස් වෙලා ගියා. සියලුම ආගම්වල ඔක තියෙනවා. Hindu කාරයන්ගේ වැඩි. Hindu මිනිස්සුන්ගේ බොහෝම තියෙනවා. තදේට තියෙනවා. ඉතින් ඊළඟට මේ වගේ මතවලින් තමයි හැදෙන්නේ උපාදානෙ බැඳී යාම. ඊළඟට අත්වාද. අත්වාද කියන්නේ මම මාගේ මාගේ ආත්මයයි කියලා අදහසකට බැඳී ගිහිලා තියෙනවා. උපාදාන කීයද? හතරයි. උපාදාන හතර නිසා භව කීයක් හැදෙනවද? භව තුනයි. එතකොට ඔන්න හැදෙන ආකාරය. උපාදාන හැදෙන්නේ කොමක් නිසාද? ඔව්. බැඳෙන්නේ අපි ඇලිච්ච දෙයකටයි. දෘෂ්ටියකට ඇලුනා නම් දෘෂ්ටියට බැඳෙනවා. වෘතයකට ඇලුනා නම් වෘතයකට බැඳෙනවා. කාමයට ඇලුනා නම් කාමයට බැඳෙනවා. නේද? මම මගේ කියන අල්මට බැඳුණා නම් ඒකට බැඳෙනවා. බැඳෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ එක ස්වාමීන් වහන්සේලා පිළිසිගයක් දැක්ක මේ හිරකාරයෝ වගේක් අත් වලටත් දඟවල් දාලා කකුල් වලටත් දඟවල් දාලා අරගෙන යනවා. දැකලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහින් ඒ ස්වාමීන් වහන්සේලා කිව්වා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා පින්වත් ස්වාමීන් අපි දැක්ක මේ හිරකාරයෝ වගේ බැඳලා ඉක්කගෙන යනවා. මේගොල්ලෝ නම් ආයේ කවද ගැලවෙන්නද නැති කිව්වා. ඕක සුළු දෙයක් කිව්වා. ඕගොල්ලෝ තව අවුරුදු 3-4කින් ගැලවෙනවා කිව්වා. ඒක සුළු දෙයක් ඕ. ඒ වෙන්නේ මේ ගැලවෙනවා කිව්වේ. බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි ගැලවෙන්නේ කිව්වා මිනිස්සු එක්කෙනෙකුට දෙන්නෙකුට බැඳිලා කන කර ආභරණ වලට බැඳිලා ඉඩකඩම් ගේදොල වලට බැඳිලා ඉන්න බැඳිල්ල නම් දීසින් ගැලවෙන බැඳිල්ල නෙමෙයි කිව්වා අයියේ. මලක් යන්නේ නෑනේ. මරුණට පස්සෙත් ඉන්නවා. ලේසියෙන් ගැලවෙන්නේ නෑ. ඒ බැඳිල්ල. අන්න බලන්න මේ දෘෂ්ටි ඇති වෙන තාලේ තණ්හාව නිසා. එතකොට තණ්හා බුදුරජාන් වහන්සේ පෙන්නනවා හය ආකාරයක් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගාන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා ඔව් සිතවිලි තණ්හා කියලා. තණ්හාව කුමක් නිසාද? විඳීම නිසා. විඳීම විඳීම කියන්නේ මොනවද? ඇහෙන් විඳීම ඇති වෙනවා. කනින් ඇති වෙනවා. නාසෙන් ඇති වෙනවා. දිවෙන් ඇති වෙනවා. ශරීරයෙන් ඇති වෙනවා. මව මනසේ ඇති වෙනවා විඳීම. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා විඳීම ඇති වෙන්නේ කරුණු කීයක් නිසාද? ඔව්. ස්පර්ශය නම් වූ කාරණේ නේද? ස්පර්ශි පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා ස්පර්ශ කියන්නේ මොකද්ද? ඇහෙන් රූපයක් බලනකොට ඇහි විඥානය හටගන්නවා. එතකොට කරුණ කීයක් එක තියනවද? ඇහි රූපයයි විඥානයයි. කණින් ශබ්දයක් අහනකොට කණේ විඥානය හටගන්නවා. කරුණ කීයද? තුනයි කණයි ශබ්දයයි විඥානයයි. නාසයට ගඳ සුවඳ දැනෙනකොට කරුණ නාසී විඥාණයට ගන්නවා. නාසයයි ගඳ සුවඳයි විඥාණය එකතු වෙනවා. දිවේ රසය දිවට රසය දැනෙනකොට දිවේ විඥාණයට ගන්නවා. දිවයි රසයයි විඥාණයයි එකතු වෙනවා. කයට පහස දැනෙනකොට විඥාණයට ගන්නවා. එතකොට කයයි පහසයි විඥාණයයි එකතු වෙනවා. මනසට යම් කරුණක් දැනෙනකොට විඥාණය හට ගන්නවා. මනසයි පව. මනසට දැනෙන දේවලුයි විඥානයයි එකතු වෙනවා. අන්න එහෙම එකතු වෙච්ච ගමන් විඳීම. එතකොට අපිට මේක හොඳට විමසන්න පුළුවන් එකක්. එහෙම වෙනවද කියලා. හොඳ සිහියෙන් නෝනින් බැලුවොත් තමන්ගේ දිහා තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ඒක ඒ විදිහට වෙන්න බව. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉතින් ඒවා සිද්ධ වෙන්නේ ඇයි? ස්පර්ශය ගුණ නිසාද? ආයතන ආය නිසා. ඇස නැත්තම් ඇහැ රූප විඥාන එකතු වෙයිද? නෑ. කන නැත්තම් කනයි ශබ්දයි විඥාන එකතු වෙයිද? නෑ. නාසයක් නැත්තම් නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙයිද? නෑ. දිවක් නැත්තම් දිවයි රසයයි විඥාන එකතු වෙයිද? කයක් නැත්තම් කයයි පහසයි විඥාන එකතු වෙයිද? නෑ. මනසක් නැත්තම් එකතු වෙයිද? ආන්න එකතු වෙන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 නිසා. ආයතන 6 නිසා. එතකොට මේ ආයතන 6 ඇති වෙන්නේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන නාම රූප නිසා. ඇස ඇති වෙලා තියෙන්නේ කුමක් නිසාද? නාම රූප නිසා. කන ඇති වෙලා තියෙන්නේ නාම රූප නිසා නාසය ඇති වෙලා තියෙන්නේ නාම රූප නිසා දිව ඇති වෙලා තියෙන්නේ නාම රූප නිසා ශරීරය ඇති වෙලා තියෙන්නේ නාම රූප නිසා මනස ඇති වෙලා තියෙන්නේ නාම රූප නිසා එහෙනම් මේ කොහොම ඇති වෙලා තියෙන්නේ කොහොම නිසාද නාම රූප නිසා පොඩි දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ නාම රූප නිසා තමයි ඇති වෙලා තියෙන්නේ පෝෂණය වෙන්නේ මොකෙන්ද තණ්හාවෙන් පෝෂණයකට බැඳෙන බැඳිච්ච ගමන් භවයේ හැදෙන විපාක පිණිස කර්ම සකස් වෙනවා උපදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන නාම රූප හැදෙන්නේ කොමක් නිසාද? විඥානයේ නිසා. මම මේකට ඒක කියලා දෙන්නම්. විඥානය හැදෙන්නේ කොමක් නිසාද? ඒක තියෙන සංස්කාර නිසා සංස්කාර හැදෙන්නේ කුමන නිසාද? අවිද්‍යාව නිසා. මොනවාස පින්නාදෙන අවිද්‍යාව පත්‍ය සංඛාරා. සංඛා අභිසමලෙන් කියන්නේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. සංස්කාර නිසා විඥානය ඇති වෙනවා. විඥානය නිසා නාම රූප ඇති වෙනවා. නාම රූප නිසා ආයතන හයක් තියෙනවා. ආයතන හය නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා මුදීම ඇති වෙනවා. මුදීම නිසා ඇලීම ඇති වෙනවා. ඇලීම නිසා බැඳීම ඇති වෙනවා. බැඳීම නිසා විපාක පිණිස කර්ම සකස් වෙනවා විපාක පිණිස කර්ම සකස් වෙන නිසා උපදිනවා මේක දැක්කම නැත්නම් කියන අනුපිට මොකද වෙන්නේ නැතෝ කිනන්ති නැතුවන ඇයි හටගන්නා ආකාරය දකින්න නිසා ඊළඟට එහෙම නම් හටගන්නේ අවිද්‍යාව නැතිවීම සංස්කාර නැති වෙනවා අවිද්‍යාව නිසා නම් හටගන්නේ අවිද්‍යාව නැතිවීම සංස්කාර නැති වෙනවා සංස්කාර නැතිවීම විඥානෙ නැතුවම විඥානෙ නැතිවීම නාම රූප නැතු වෙනවා නාම රූප නැති වීමෙන් ආයතන නැතු වෙනවා ආයතන නැති වීමෙන් ස්පර්ශය නැතු වෙනවා ස්පර්ශය නැතු වීමෙන් විඳීම නැතු වෙනවා විඳීම නැතු වීමෙන් ඇලීම නැතු වෙනවා ඇලීම නැතු වීමෙන් බැඳීම නැතු වෙනවා බැඳීම නැතු වීමෙන් විපාක පුරුෂ කර්ම සකස් වෙන්නේ නැතු වෙනවා විපාක පුරුෂ කර්ම සකස් වීම නැති වීම එහෙම දැක්කනම් ඇත්තෝ කියන අන්තයට මොකද වෙන්නේ? ඒකක් නැතුවම එහෙනම් ඇත්ත නැත්ත කියන දෙක තියෙන්නේ හටගන්නා ආකාරය හෝ නැසියන ආකාරය හෝ පිළිබඳ අවබෝධ නැතිකම ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව විස්තර කරනවා ලෝකේ හටගන්න ආකාරය යමෙක් දැක්කම නැතෝ කියන අන්තෙම තුවම ලෝකේ නැති වෙන ආකාරය යමෙක් දැක්කම ඇතෝ කියන අන්තෙ නැතුව ගිය ගමන් මොකද වෙන්නේ? එයාට ගන්නේ උපෝපාද උපෝපාදාන අභිනිවේෂ නිබද්දේ කියන්නේ මේ හිත බැසගෙන බැඳිලා දෘෂ්ටි වශයෙන් බැඳිලා ඉන්න එක. ලෝකෙ බොහෝ දෙනෙක් ඉන්නේ මේ අතනත කියන අන්ත දෙක නැතුණාට පස්සේ තන්ත උපේපාදානම් චේතසෝ අදිඨාන අබිනේ සානුසයන් න උපේති. දසගන්නේව සිතෙන් බඳනේව සිතෙන් අදිඨාන කරගන්නේව මේවා මම කියලා ගන්නෙ නෑ. ආ නෝපාදීති ඒවට මම කියලා බඳින්නෙත් නෑ. අත්තා මේත් මාගේ ආත්මය කියලා ගන්නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දුක්ඛමේව උපද්දමානං උපද්දති. එයා දකිනවා මේ හේතුඵල ධහම ඇති වෙන හැටි. එයා දකින හට ගන්නවා නම් හට ගන්න තියෙන්නේ දුකක්මයි. දුක්ඛමේව නිරුද්ධමානං නිරුද්ධති. නැතිවෙතත් නැති වෙන්නේ තියෙන්නේ දුකක්මයි කියලා තේරුම් ගන්නවා. මොකද තේරුම් ගන්නේ? හට ගන්න තිබුණොත් හටගන්නේ දුකක් නම් නැතුණුත් නැති වෙන්නේ දුකක් නම් නකම් කති ඒකම යාර සැකයක් නෑ නමුචිකිච්ඡති විචිකිච්ඡා කරන්නේ අපරප්පච්චා ඥානමේ වසෙත් හෝති කවුරුත් එයාට ඒ ගැන කියලා දෙන්න ඕනේ නෑ තමන්ගේම ඥානයක් බවට ඒකපත් වෙනවා එත්ත උත්තාවතා කෝ කච්ඡාන සම්මා දිට්ඨි මෙපමණකින් සම්මා දිට්ඨිය ඇති වෙනවා. සබ්බං මත්තේකෝ කච්චායනා මේකෝ අන්තෝ සියල්ල අපෝ කියන අන්තේ අපෝ කියන මතේ ඒකාන්තය. සබ්බං මත්තේති ဒ ුතියවන්තෝ සියල්ල නැතෝ කියන මතේ දෝණ්‍යන්තෝ මේ අන්ත දෙකට පැමිණෙන්නේ නැතුව තමයි භාගවත් බුදුරජාණන් වහන්සේ ධර්මීය දේශනා කරන්නේ. අත්ෝ නැතෝ කියන අන්ත දෙක අතහැරලා දාලා. අන්ත අත්ෝ නැතෝ කියන අන්ත දෙක අතහැරලා ගන්න මොකද එතන තියෙන්නේ? හේතුඵල ධර්ම හේතු නිසා ඵල හට ගන්නකම් හට ගන්නවා. හේතු නැති වෙච්ච දවසට ඵල නැති වෙනවා. එතකොට අත කියන අන්තයට යන්නෙත් නෑ. නැත කියන අන්තයට යන්නෙත් නෑ. පටිච්ච සමුප්පාදයෙන් උගන්වන්නේ සංකල්ප පටිච්චසමුප්පාදේ කියනවානේ පටිච්චසමුප්පාදේ තුල කියන්නේ සංසාරේ ගැනද නිර්වාණය ගැනද කගනද සංසාරේ ගැන සැකහිතුනේ නිර්වාණය ගැන වද්ද කියලා හිතනද සංසාරේ ගැන කොහොමද ඒක ඉන්නේ ඒක කියනවා ඒ විදිහට ගිහිල්ලා ඔව් ඔව් ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපාස සම්බාන්ති ඕවාකාරයට ශෝක වැළපීම් බුද්ධන්න සටගන්නේ ඕමේ පස්ස කියවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝති එහෙම තමයි සමස් දුකම හටගන්නේ කියලා කියනවා මේක ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා අහලා විඥානයේ නැමැති බීජයට වැඩිමට උපකාර වන රූප වේදනා සංඥා සංඛාර උපකාර වන්නේ කෙසේද? ඒක පංච උපාදානස්කන්ධ විස්තර කරන්න ඕන තැන. ඒකට ඉස්සෙල්ලා ඊළඟ ප්‍රශ්න කියන්නේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර අවිද්‍යාවපත්යෙන් හටගන්නේ කෙසේද? බම්මන අවිද්‍යාවපත්‍ය සංඛාරා ඒ වචන මම චුට්ටක් තෝරන්නම්. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මෝඩකම. මොඩන්නේ. අවිද්‍යාව නේද? හා? අනේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය නැතිකම. බුදුරජාණන් වහන්සේ විස්තර කරන දුක්ඛේ අඥානං. නිරෝධනීයක් නෑ අවබෝධයක් නෑ දුකක් තියෙනවා කියලා. දුක්ඛ සමුදය අනුවාන මේ දුක හටගන්නේ මේ ආකාරයටයි කියලා මුළු හසරක දැනීමක් නෑ. දුක්ඛ නිරෝධය අනුවාන මේ දුක නැති කරන්න පුළුවන් මේ විදිහට කියලා දැනීමක් නෑ. දුක් නිරෝධ ගාමී ප්‍රතිපදා අඥාන දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව මේ ආකාරයට කියලා දැනීමක් නැහැ. එතකොට චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ ඥානක් නැතිකමට කියනවා අවිද්‍යාව ඒ නිසා මොකද වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැතුව ජීවත් වෙන එක්කෙනා බුදු දහමෙන් පෙනෙන සංස්කාර උපන තුන මොනවද සංස්කාර තුන කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා විස්තර වෙන තැන විස්තර කරන සංස්කාර තුනක්. කීයක් විස්තර කරනවද? තුනක්. මොනවද? කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. මේ හොඳට මතක තියාගන්න මේ වැඩි ඔය සංස්කරණය කරනවා කියන අදහස ගන්න එපා. ඒක එහෙම අදහසක් නෙමෙයි තියෙන්නේ. දවසක් අහනවා ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේගෙන් යාගේ පරිණි ස්වාමියා එයාගේ නම මොකද්ද විසාඛ විසාඛ අනාගාමී වෙලා හිටියේ විසාඛ එයාගේ පරිණි බහාරය වතුන් ධම්මදින්නා රහත් අහුව ධම්මදින්නාගෙන් පින්වත් ආර්යවනි කාය සංඛාර වලට සංඛාර කියන කාය සංස්කාර කියන්නේ මොනවද කියලා අහුවා කායතර එතකොට යා උත්තර දුන්න කාය සංස්කාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස මොනවද කාය සංස්කාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස කාය සංස්කාර ඊට පස්සේ ඔයාගෙන් ආස්වාස ප්‍රස්වාස දෙකට දැන් බලන්න තියෙනවද කියලා ආස්වාස ප්‍රස්වාස තියෙනවද නෑ තියෙනවා ආස්වාස ප්‍රස්වාස දෙක පස් සංස්කාර කියන්නේ මොකද කියලා අහුවා. එතකොට ධම්ම දුන්නා කියනවා ආස්වාස ප්‍රස්වාස දිකට සංස්කාර කියන්නේ කය හා බැඳී තිබෙන නිසා. ඇත්තද? කය හා බැඳී තිබෙනවා. ඒ නිසායි සංස්කාර කියන්නේ. ආස්වාස ප්‍රස්වාසයට. ඊළඟට ඇහුවා වචී සංස්කාර කියන්නේ මොනවද? මොකක්ද අහපු ප්‍රශ්නේ? වචී සංස්කාර කියන්නේ මොනවද? ධම්මදින්නා රහත් මෙරින් වාසේ උත්තර දුන්න වචී සංස්කාර කියන්නේ විතක්ක විචාර. මොනවද වචී සංස්කාර කියන්නේ? විතක්ක විචාර. විතක්ක විචාර කියන්නේ මොනවද? දැන් අපි කතාබස් කරන්නේ ඉස්සර වෙලා ඔව් නිකන් වචනේ මානසික සකස් වීමක් තියෙනවනේ මේ සකස් වීම නැතුවනේ කතා කරන්න බෑ. ඔන්න අපෙන් කෙනෙක් අහන මොකක් හරි එකක්. සකස් වෙන්නේ නැහැ. අපි කියන මේ මේ දිව අග තියෙන එන්නේ කියන. එහෙම වෙලා නැද්ද? ආ ඒ කියන්නේ ඊට අදාළ විතක්ක ਵਿਚාර නැහැ. ඒ වෙලාවට ඒක නැතු වෙන්නේ. අපි කියන මේ දිව අග තියෙනවා එන්නේ නැහැ. ආ එහෙම වෙලා තියෙනවනේ. ආ ඒ දිව අගට එන්නේ විතක්ක ਵਿਚාර තමයි. එතකොට ඒකට තමයි විතක්ක ਵਿਚාර කියන්නේ. එතකොට විතක්ක ਵਿਚාරේ බැඳිලා තියෙන්නේ මොනවත් එක්කද? වචනෙත් එක්ක. ඒ නිසා ඒකට කියනවා වචී සංඛාර. ඊළඟට ධම්මදින්නා මෙහෙණින් වාසයෙන් ඇහුවා චිත්ත සංඛාර කියන්නේ මොනවද කියලා. ඉතින් ඒ ඊතුරු පිළිතුරු දුන්නා සංඥා වේදනා තමයි චිත්ත සංකාර. මොනවද චිත්ත සංකාර කියන්නේ? සංඥා වේදනා චිත්ත සංකාර. මේ සංඥා වේදනා දෙක චිත්ත සංකාර කියන්නේ ඇයි කියලා ඇහුවා. එතකොට ධම්මදින්නාව පිළිතුරු දුන්නා සිතත් එක්ක. සිතත් එක්ක මේ දෙකම බැඳිලා තිබෙන නිසා සංඥා වේදනා වලට චිත්ත සංකාර කියනවා. දැන් බලන්න දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු කෙනා අවබෝධයකින් තොරවයි හුස්ම ගන්නේ හුස්ම හෙලන්නේ අවබෝධයකින් තොරවයි විතක්ක ਵਿਚාර දිවාගට එන්නේ අවබෝධයකින් තොරවයි සංඥා කියන්නේ අඳුන ගන්නවා වේදනා කියන්නේ විඳින අවබෝධයෙන් තොරව අඳුනගන්නේ විඳින්දි. ඒ නිසා අවිජ්ජා ප්‍රත්‍යයෙන්. ඊට පස්සේ මොකද මේ අවබෝධයෙන් තොර නම් විතක් ਵਿਚාරින් නිය වචනේ මොකද කියන්නේ? අබ්බෝරු කියනවා. කේලාම් කියනවා. පරුස වචන කියනවා. හිස් වචන කියනවා. අවබෝධයෙන් තොරව එළියට එන ඔක්කොම දානවා. දිවාගට එනකොට අවබෝධයෙන් තොරව දානවා එළියට. සංඥා අඳුනගන්න දේ විඳින දේවල් අවබෝධයකින් තොර වෙන නිසා ඔක්කොටම මුලා වෙනවා. ඉතින් මේ සංස්කාර මේ ආකාරයට තියෙන්නේ අවිද්‍යාව තියෙනක විතරයි. ප්‍රාතඥයන් සීලා උස්ම ගන්නවද නැද්ද? අවිද්‍යාව තියාගෙනද? නෑ අවිද්‍යාව දුරින්ම දුර වෙලා තියෙන නිසා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර තියෙනවද? කාය සංස්කාර. නෑ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න වචී සංස්කාර තියෙනවද? ආ ඒ නිසා වචනේ වර්ධින්නේ නෑ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංඥා වේදනා තියෙනවද? ඒ නිසා හිතට වර්ධින්නේ නෑ. ඒ නිසා අවිද්‍යාව නිරුද්ධ නිසා පටිච්ච සමුප්පාදෙම රහතන් වහන්සේලාට නිරුද්ධයි. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාරයට ගන්නවා කියන එක තේරුණා ආ එතකොට කාය සංකාර වචී සංකාර චිත්ත සංස්කාර තේරුණා නේද ඊළඟට විඥානයේ නැමැති බීයයට උපකාර වන වේදනා සංඥා සංකාරය මේක තියෙන පංච ප්‍රධානස්කන්ධය. දැන් පටිච්ච සමුප්පාදයේ හොඳට නෝනින් විමසගෙන විමසගෙන යන කෙනා ඒ ඔක්කොම ගන්නවා කරුණු කීයකටද? කරුණු මෙච්චරකට ගන්නවා. පහකට. ඒ පහට කියනවා පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධයන්ගේ පළවෙනි එක මොකක්ද? රූප. රූපය කියන්නේ පින්තූර. පින්තූර විතරක් නෙවෙයි. සතරමා භූතයෙන් හටගත්තු දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අස, කන, නාසය, දිව, කය ඒව ආශ්‍රය කරගෙන තමයි හිත පවතින්නේ. සතරමා භූතයන්ගේ පැවැත්ම. හිතක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන විඥාණය තනිවම පවතින්නේ විඥාණය තනිව පවතින්නේ සාමාන්‍ය ජීවිත ගත කරන අය ගැනත් කියන්නේ බුදුහාඳුරු දවසක් කිව්ව ඉගෙන ගන්න තනියම ඉන්න තනියම ඉන්න පුළුවන්ද තනි වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කොහොමද? කන්න කාමරයකට ගියා. දොර වහුවා. එහෙමද? කොහොමද තනි වෙන්නේ? බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේනමට කිව්වා තනි වෙන්න ඉගෙන ගන්නද? කියලා කිව්වා තනියම නෙමෙයි කිව්වා මිනිස්සු ඉන්නේ දෙන්නේ ඒ තවත් කෙනෙක් එක්ක කිව්වා. කවුද? තෘෂ්ණාව. දැන් ඉන්න පුළුවන් තනියම ගිහින්. යාළුවත් එක්ක ඉන්නේ. බුදුහාමුදුරු කෝ තනියම ඉන්නේ කිව්වා. එයා වාත ඇරලා. තෘෂ්ණාව නැතුව ඉන්න පුළුවන් නම් අන්න තනියම ඉන්නවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ඒක විහාරි තනියම ඉන්නවා කියලා පෙන්වන තෘෂ්ණාව නැතුව වාසය කිරීම. හැමතිස්සෙම තෘෂ්ණාවත් එක්ක තමයි සාමාන්‍ය ජීවිතේ පවත්වන්නේ. විඥානයත් ඒ වගේ තනියම නෙවෙයි තියෙන්නේ. හතරක් එක්ක මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ඒක හරියට රූප වේදනා සංඥා සංකාර විඥානේ පොළොව වගේ. රූප වේදනා සංඥා සංකාර කියන හතර පොළොව වගේ. විඥානේ බීජයක් වගේ කියලා. එක තැනක තියෙන කර්මය කුඹුරක් වගේ විඥාන බීජයක් වගේ තණ්හා වතුර වගේ දැන් අපි දන්නවා යමක් පළවෙන්න නම් පොළවක් ඕනේ පළවෙන දීකුත් ඕනේ වතුරක් ඕනේ එහෙම නැත්නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ ඒ විදිහට මේ භවයත් හැදෙන්නේ පොළොව නැමැති රූප වේදනා සංඥා සංකාර කියන හතරේ විඥානයේ නැමැති බීජය තණ්හාව නැමැති වතුරෙන් තමයි පෝෂණය වෙන්නේ. දැන් අපි පළ හිටවනවා නේද? පළ හිටවනකොට පායන කාලට මොකද කරන්නේ? මැරෙන්නේ නැති වෙන්නේ. වතුර දාන්නේ පළේට දුරින්ද පළේ මුලටද? ඇයි? එතකොට එහෙනම් මුලත් තෙමෙන්න ඕනේ. පසුත් තෙමෙන්න ඕනේ. ඒ වගේ තමයි තණ්හාව තියෙනවා රූප වේදනා සංඥා සංකාරේ විඥානේත්. මේකෙන් තමයි පෝෂණය වෙවි යන්නේ. යම් දවසකේ කියා බාතත්‍ය අවබෝධ කරගත්තද එදාට විඥානේ වැඩින්නේ නැතු යනවා. ඒක වැඩින්නේ තණ්හාව කියනවා අපි යම් දවසක හිතෝප ගහට වතුර මුදායි කියා. බැස්සිට නැහැ. මොකද ඒ ගහට වෙන්නේ? මරින්න පටන් ගන්නවා. ඒ වගේ තමයි මේ හේතුවක් නිසා නම් පළව ඇති උනේ හේතු නැති වෙච්ච දවසට පළවේ නැති වෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? මේම දෙයක් තියෙනවා කියලා අවබෝධ කරගන්න එක. නැති කරන්නේ ඉස්සෙල්ලා මොකද කරන්නේ? මේම දෙයක් තියෙනවා කියලා අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගන්න උපකාර කරන්නේ සිහිය, වීරිය, නුවණ, යෝනිසෝ මනසිකාරේ තනිකරම සතර සතිපට්ඨානෙ පිහිටලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරම පාරිශුද්ධයි. එහෙනම් මේ ධර්මය අපි ඊටත් වඩා වටිනා දෙයක් හැටියට අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කළ සම්මාදිට්ඨිය ඇති කරගෙන දැන් බලන්න අර පටිච්චසමුප්පාදේ සම්පූර්ණ විස්තර වෙන දුකයි සමුදයයි. දුකයි දුක හට ගන්න හැටි. මේ සප්පටිච්චසමුප්පාදේ නිරෝධී කියන්නේ සම්පූර්ණ දුක් නැතිවීම. පටිච්චසමුප්පාදය නිරුද්ධ කරන්න නම් මොකද්ද දිනු කළ යුතු මාර්ගය? ආර්ය ස්ථාංගික මාර්ගයේ සමත කොටස කළා දැන් අපි උදේ වරුවේ දැන් අපි විදර්ශනා කොටස කරමු. අපි සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වේවා.